මම හිතන්නේ ප්‍රශ්න ඉවරයි කියලා තව කවුරුහරි මේකට උත්තර නැති වගේ මේ විද්‍යාව අද අලුත් විද්‍යාව මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාව නොදැකීමෙන් සමාන සිදුවීම. මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාව නොදැකීම. දැකීම දර්ශන සම්මා දිට්ඨි විද්‍යා සිදුවීම. පොසිටිව් නෙගටිව් එකම දේ තමයි මේකේ තියෙන දෙන්නේ. හැටියට දැකීම හැටියට දැක්කම කිසිම දෙයක් වෙන හැටියට දැක්කම මේක අනාත්ම දැක්කම මේක කාලවත් මනාපිට නෙවෙයි කියන්නේ. ඔබ කැමතුමත් ඒ තරම්වත් බෑ අකමැතුම කියලා අයින් කරන්න කියලා ඒ දේ මාත් එක්ක මම කරන්න ඕනේ මම ගේන දෙයක් ආදි වශයෙන් ඒක බැඳීමක් හෝ ගැටීමක් කියන්නේ නෑ මේ සබහාධර්ම සබහාධර්ම කියන්නේ. ඒකත් එක්ක මානවකින් දේශ වශයෙන් කනෙක්ෂන් එකක් එන්නේ. උදාහරණයක් මේක එහෙම දකින්න විපස්සනා භාවනා පුරුදු කරන්න ඕනේ. ඒකට හඳුනන ප්‍රශ්නය කොච්චර කල් ඉලක්කින් දොන්නේ? මුචක් සමාධිය ගන්න ඕනේ. කොච්චර ප්‍රඥාවද? ඒකට නමුත් කිසිම දැනටික දීපෙන් ගලා. දැන් විශේෂයෙන් සීලය ගැන කතා කරනකොට මහත්කාරී ප්‍රශ්න කරනවා. ඉති ධර්මාවේ මෙච්චර වෙලාවක් සිල් රැකී යුතුයි සමාධිය වඩන්න කියලා කොත්නකරේ ලිමිටේෂන් ශෝකාක අඟුලිමාල සාක්ෂියක් තියෙනෝනේ ඊළඟ මට්ටම දිගට නෙමෙයි අවබෝධ ලැබෙන්නේ. මේක පෙර පාරමිතාන් හරි. ඉතින් කවුද දන්නේ ණයන කියනවද නැද්ද? ඒක සම්පූර්ණ මේක කරන්න බැරිලා. මේ සමාධිය ගැන කතා කරන අට කතා කාරියක් කරනවා සෞපචාර අට සමාධිය. ඒ උපචාර සමාධිය ඉඳලා අට අටකින් සමාධිය දක්වා ඕනම තැනකින් ඉපදනවා කියන්නේ. කියන සුද්ධ විපස්සනා කරන් උපචාර සමාධිය ඇක්සස් කරනවා සාමාන්‍ය සම්මත සමත සමාධිය යන ප්‍රථම ඥානලා අන්තිම ධ්‍යාන දක්වා ඒ මහා විශාල පරාසකින් ඕන තරකින් වෛරෝධ කරගන්න පුළුවන් සත්‍යෝ කියලා අපි මොනම දෙයක් වල ප්‍රශ්නාව කියන්නේ මොනක්වත් නැති දෙයක් එහෙම නැත්නම් අවිද්‍යාව නැතිකම විතරයි ප්‍රත්‍යාවකින් කියන්නේ. නැත්නම් සම්මා දිට්ඨිය කියලා දිට්ඨිය බුදුහමතු කරලා කියන්නේ. දෙකම මිත්‍යා දෘෂ්ටි නැතිව සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිකන් මිත්‍යා සම්මා දෘෂ්ටි කියන්නේ අදෘශ්‍ය. තාතක දැනගන්නත් තියෙනවා. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ මම මාගේ ආත්මික ක්‍රේම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අවිද්‍යාව නැතිකම තමයි. ඒක නිසා ඒ යමක් දිහා බලලා මේක ස්වභාවයෙන් යන පද්ධතියක්. මම කියන්නේ ස්වභාවයෙන් යන පද්ධතියක්. ඒක මම පාලනය කළ යුතුයි. මගේ වශයෙන් පවත්ින්න ඕනේ. සිරුවේ නැත්තම් ඒක දුකයි. වලකී පැහැරීම පොඩි දේවල් හේරම ඉන්නේ මේ කබරගයා තලගයා කරගන්න කණ්ඩමයි. එන මොකද මේ? අපි දේවල් දිහේ විවිධ ආගම් අගයන් ආරම්භ වෙන්නේ කාටේ මගේ මගේ මමයිනේ බූස්ට් කරගන්න. දැන් තැනක ඒකද උදාහරණයක් මම මෙතන කියලා දෙපැත්තට වෙච්චිනවා. ඒක කවදාකවත් කරාවි කියලා. ඔන්න කියන්නේ විදියට දැක්කම මම ළඟට ඇවිල්ලා දාලා මම ඒ. ඉතින් භාවනා කරපිටි කියලා කතා කරගෙන කියනවා. මේ දුකට අපි මනුෂ්‍ය ලෝකෙ කියන්නේ. ඒකද හේතුව මේක පාන්නේ කරන්නේ මනුෂ්‍යයෙක් කියලා මනුෂ්‍යයෙක්. කරපොත් කියන්නේ මොන උදේ කරපොත් තමයි. තාක්ෂණිකව උඩ මොනුයි. වෙන මොකක්වත් නැත්නම් කරගත්ත තෝරසි ජීවත්. සම්පූර්ණ ජීවත්. එන්නේ මිනිස්යාගේ මිනිස් ලෝකයේ තියෙන කුමාරකයක් හදාගන්න. අපි හිතනවා මේ හරක් කරලා කන්න දෙන්නේ නැත්නම් හරක් නැති වෙයි. කුකුල හරි මිනිහ කොටුක නැත්නම් කුකුල නැති වෙයි. මෙයා කතා කරලා කියනවා මට දැකයි මේ එකම රටක අපි කොච්චර බලපෑමක් ආදාසේ පාවා දීලා නැහැ කුකුළු කියන හොයන්න හරගේ තම බලන. අමානුවෙන් අමානුවෙන් ගෝෂිෂි කරන්නේ. බුදු වූ ඒ තරම්ම සෝදාහයකට ඉන්න බැරි විදිහට මනුෂ්‍යයෙක් හිතන් කෙලෙන්නේ. මට කල්පනා වුණා මල් බෙලිපන්. මල් බෙලිපන් වලත් මොන කන්න මාර්ගෙට කොලේ විතර. උඹ උඹ දෙන්න විතරක් අනේ අහක් අක්කන්දෝමයි කියන්නේ මනුෂ්‍යයෙක් දාන. අනිත් ඔක්කොම පාඩුවක් දාන. ඒක ඉුවට අනාතේ යන්න දුන්නොත් අපි හිතනවා මම උදේ පාන්දර නැගිටලා ඉඳි හදලා නැත්නම් නිරමකින් එකක් නැහැ. මම හැන්ලා යන්නට ගිහිල්ලා ගුඩ් නයිට් කියුවේ නැත්නම් නිරබයින් එකක් නැහැ. ඔහොමයි අපි හිතන්නේ. උඹට යන්නේ නැහැ. දර්ශනයෙන් පුරාණ සමයට ගන්න පුළුවන් මේ වේගයෙන් භාවනාවට මේ දර්ශන කියන්නේ විපස්සනා තමයි ප්‍රශ්නේ පස්සති කියන්නේ අපි තමයි දර්ශන කියන පදේ සමාන වචන මේ දර්ශනය විපස්සනා කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන දර්ශනය ඒක දර්ශන දර්ශන දර්ශන පස්සති දර්ශන කියන්නේ සමාන වචන විදර්ශනා දර්ශන විපස්සනා පස්සති කියන්නේ ඒකම තමයි අන්න ඒ දර්ශනය අපි ළඟ නෑ. අපි දකින්න දර්ශනයක් මනෝ කියන්නේ. දකින්න දන්න මගේ කියන්නේ. ඉස්ලාම් දකෝ පේටන්ට් එක කෝල් කරනවා. ඉතින් අංගාර කියලා කවුරුත් මේක දැක්කොත් එම අයිති නෑ. මගෙන් රෝහල් ජීවිත ගන්නවා කියලා. මම දැක්කේ ඉස්ලාම්. ඔය ඩිස්කවරි එකේ දැක්වන්නේ මේ ඉස්ටික් සීරම උ දැකපු කාලේ අයිති දෙන්න. මේ මුළු සීරම කඩෝ සර්වඥා සිසු මොනදු පේටන්ට් එකක්. ඉතින් ඒක උරගෙන කවුරුත් කරපෑ. මොකකින් නඩ ගන්නකොට කිසිම තැනක අවශ්‍යතාවයක් නැහැ. කිසිම තැනක නඩු ගන්න කෙනෙක් නැහැ. පිටිස්තිර කෝට් වල බුදුහාමුදුරගේ ඕනි කියෝපන් කියන කිසි තැනක. ඒ ඔක්කොම දැක්කම ධර්මවාද ක්ලේම් කරන්නේ. අපි ඉන්නේ මාදුතුදී මාදුතුමාල. අලමු කියන කියන අලමු අදුවන්නේදී ඒක හෙල්ලෙන් කරපු කෙනෙකුට මේ මොකද දුකක් ඇති මානවනේ. අර කොල්ලබගත් කියන කීමේදී ඉවල වෙනකොට කොල්ලබගල කටවලා කියලා ගැටවල බලන්න. ආවා ශ්‍රී ලංකාවට ගිහලා ඉන්න හා මචං කොහොමද ශ්‍රී ලංකාවට ගිහලා කොහොමද බලන්න මොකක්ද මචං අහමුකෝ ශ්‍රී ලංකාවේ අකින් යවුවා කතා මේ අකින් ගහන්නේ යට අකුලෙන් ගන්න අකුලක් මේ අකුලෙන් ගන්න ඒක තරෝලිය ගන්න ඕනේ නෝනද මෙලේ යන්නේ ඉවලා ගිහලා කොහොමද බබගේ එහෙම කාලවලන කටුනේ මේ ඇලගෙන ගතියිද ඒකට අපි මොකීරද තාතු කරන්නේ ඊළඟට මානසික දාගත්තේ. සතියෙකට අදහස මාන කකුලෙන් ගිහුව කකුල හරනවා. කවුරුනාට පස්සේ අපි ජීවත් වෙනකත් එක දාලා තිබ්බා. ඉතින් ඌගේ. කොල්ලකට ගැහුවනේ. ඊළඟ. ඉතින් විචාර මෙතුවක් කර අපිට වෙහෙස වුණා නම් සියලු රූපයෙන් තමයි. එහෙම කිව්ව ජාති සෝ. අපි යමකට ප්‍රේම කරා නම් ඒකෙන් තමයි දුක ඇති. ඉතින් කවදාකවත් සම්බන්ධ නැති දෙයකින් දුකක් එන්නේ. ඉතින් ඒක ඊළඟම පරිපත්ති. ඇදගෙන නාන. මොකද කරන්නේ? මේක පෙන්නලා ගන්නකොට ඒක හිතුනේ නෑ මට මේ නෑමල නාන්න ඕනේ කියනවා මේ වන්නේ ප්‍රශ්න. කිසිම කරන්නේ. ඉතින් ඒක බලනකොට මේ දේ දැක්කා. මේමයි මේක වෙලා තියෙන්නේ මේ තමයි මම කියන්නේ තමයි මේ දුකේ දැක්ක කිව්ල තමන් අනදී. ඒ කියන්නේ මිනිහ මේක ජීවිතේ කරන්නේ. තමන් කන්නේ. තමන් කනකොට ලැබිච්ච මිනිස්සේ තීන ගොඩක් කාලා. අර මිනිහට බලන්න මොකද වෙන්නේ? මේ ජාල මිනිස්සුන්ට මේ බන්න මාතෘ කියලා ලැබිච්ච මේ කවුරු හරි ඉන්නයි තවුසෙන්නේ. ඒක ඉතින් තවුසෙන්නේ නෑ. ඒක ඉතින් බලමු කෑවේ. ඔක්කොම කියන්නේ මේකේ නම්බුව. මිනිහ කියයි ගෙදර යන ගන්නවනම් කියන්නේ නැහැ මේක මේ මිනිහ මොඩකමද කිව්ව මම කාවා මට කියවි ආවයි කිය ඔච්චරම තමයි අපිට අද වෙලා. දන්නවනම් අදිනවා සල්ලන්නවනම් ඕනම තැනකදී ඕනම වෙලාවක අපිට ටච් කරගන්න දුවේ කරගන්න රියැක්ට් කරගන්න. අපි වහන්නේ ටච් නේ. අපිට තියෙන බ්‍රේක් එක්සර්සයිසන් දෙක විතරයි ටච් එක බලන්න හිතන්නේ. ඉතින් ටච් එක රිලීස් කරන එක තමයි කියලා දුන්නේ ලක්ෂයට ගන්න වර්තමාන මොහොතේ ස්මාර්ට්ෆෝන් පරිචය කරගන්න. ඒක ඕනමට ඇක්සලරේෂන් බ්‍රේක් ඔක්කොම සින්ක්‍රොනයිස් කරන්න පුළුවන්. ටච් එක තමයි ඔය සතිය මල්ලන්නේ. ඒක නිසා දර්ශනා පහක් බා කියනකොට දාර්ශනික වශයෙන් එහෙම නැත්නම් බොහොම රැඩිකල් මේ ප්‍රශ්න උත්තරය තියෙනවා. මොකද හිතන තරම් ලේසි නෑ. ඒ ප්‍රශ්නේ තාකට ඉදිරිපත් කරනවා ලේසි නෑ වැඩි කරන එක. මොකද ආවසයක ප්‍රශ්න කීමට ඒ ආදු කියන්නේ. යම්කකපාතන සූත්‍රයේ කියනකොට යම් කිසි ළඟේ ළම සම්බන්ධ නිරෝධ ධම්ම කියලා කොණ්ඩඤ්ඤ සම්මුති සෝවාන්. ඉතින් පිළ කියනවා නම් උඹ ධම්මදග්ගවත්ම සූත්‍රය අහපන් සෝවාන් වුණොත් මමත් කැමති කියනවා ඒක. ඒක ඕන්ලයින් සංකේත සෝවාන් වුණා අපි අගමන. බාහිර ධාරිතුලි දුවා දිට්ඨි දිට්ඨි නැත්තම් සුඛ. කියනකොටම මහත්තු. ඉතින් ඒකත් කියවල බලන්න කියනවා එහෙම වෙන්නම නම් මේ හොඳයි. නැත්තම් විතරක් මම ළඟට එන්නේ කියලා කියනවා මම කියලා දෙන්න ආනපාන කරන්නේ. ඒකත් මේ මේ වස්තුක ආදිත්‍ය තුනක් මේක අහන කොහොමද ප්‍රවාහයෙන්ද මේ ලක්ෂණය ඉවරයි පිටු ඇතුළේ මේ ලක්ෂණය තිබුණා ඒකට ප්‍රයෝගිකේ දීලා තිබුණා. කොම්බිනේෂන් තිබුණා. ඒක රජ වෙලා තිබුණේ නැහැ. ඒක අලම කියන අපිට අක්ෂර කාණ්ඩම් තාලචිය කියන්නේ. යකඩයක්මයි අංශ ටික පෙළ ගැහුනට පස්සේ කාණ්ඩම් වෙනවා. අංශ 20 ගියාට පස්සේ යකඩයක්. බාරේවා. මොකක්ද කරන්නේ? ඒකට මොකද කරන්නේ? යකඩ කෑම කාණ්ඩම් කරලා ගාන එතකොට පස්සේ කටයුතු කරනකොට කරනකොට අපි හරි එන්නේ වෙලා තියෙන ටික ටික ටික ගොනු වෙනකොට ඉතින් ඒක දර්ශනයද සීලෙද සමාධියද ප්‍රඥාවද හැදුනට මේ අපිට එන්නේ මේ අලුත් වෙලා කරන මොකක්වත් අලුත් වෙලා නෑ අවුලලා තුන කොන්නේ පීරගත්තා එහෙම වෙලා තුන විජේක හිත ගොනු වීම විතරයි කරන්නේ ගොනු වීම සඳහා යකඩයක් කාණ්ඩයක් අසුර කරනකොට යම් ආන්දමේ උත්තර දක්වන්න බැහැ එක හැරයක් අතුරු එයාට මාර්ගම කුතුහල ලබනවා. දෙසරක් අසුරු කරුවොත් ඒ වගේ. කිසිම නමුත් එකපාර අසුරු කරන ගාස්ම ආයෙත් කරගන්න.